ඉතින් බුදුන් බුදුසයාණන් වහන්සේ අද කුරු රට කියන මේ පැත්තේදී දේශනා කොට වදාළ මේ දේශනාව බුද්ධ ශාසනයේ හදවත කියලා හඳුන්වනවා. බුද්ධ ශාසනය තුළ ධර්ම මාර්ගයේ දියුණුව වෙගෙන යනකොට ඒ දියුණුව ලබා ගන්නා වූ ඒකායන ක්‍රමය වශයෙන්ොත් මන පොතේ පවා මේක ගැන සඳහන් වෙනවා. ඔයත්ොත් ඒක අහලා ඇති ඒකේ විදිහටම අනුමත කරાવી. ඉතින් පෞගිය වාර කීපය තුලදීම ඔය ආනාපාන සතිය කියන භාවනාවට හෝ එවන් වූ භාවනාවකට යන්නට පෙර ආතුව මටත් අර උපදෙස් ලැබිලා තියෙන හැටියට මමත් ඉගෙනගෙන තියෙන හැටියට ඔයත්න්ට කරුණු කාරණා ටිකක් කියලා දෙන්නට උත්සාහ කළා මේ අපක්ෂපාතයේ නිරීක්ෂණය කරගෙන යන්න ලේසි වෙන විදිහක් ගැන ලේසි වෙන ස්වභාවයක් ගැන ඒකෙදී අර සාමාන්‍ය ජීවිතේදී පවා සිහිය ඇතුව කටයුතු කරන්නට පුළුවන් කමක් නැත්නම් කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් සකස් කරගන්න එකේ වැදගත්කම පහුගිය වාර කීපය තුළදීම නිතර නිතර කතා කරන්න තේරුණා. ඉතින් ඒකේ අවසානම අවස්ථාවක් හැටියට ගිය සතියේදී භාවනාවට පැමිණෙන කෙනා අර සිහියට ප්‍රධාන තැන දෙන්නට ඉගෙනගෙන තියෙන කෙනෙක් භාවනාවට වාඩි වෙනවා නම් බෝසක්මනට යනවා නම් ඒ කෙනාට ඒක විදහා ගන්නට ඒක උකහා ගන්නට අල්ල ගන්නට ඉතාමත්ම ලේසියි කියන කාරණය ගැන කියන්න උත්සාහ කළා. ඒත් එකම ආනාපාන සතිය කියන එකට එනකොට ඒකට එන්න තියෙන ලේසිම විදිහක් ගැන බුදුරජාණන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙන විදිහක් ගැන පොඩ්ඩක් පුළු ගන්නන්නට උත්සාහ කළා. ඒක ගැන නැවත මතක් කරොත් එහෙම අපි ගොඩක් වෙලාවට අර කියන ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මේ හිත එහෙ මෙහෙ යනවා. එහෙම නැතිනම් මේ සද්ද බද්ද වලින් මට ප්‍රශ්න හරියට තියෙනවා. ඒකෙන් හිත හරි කලබලයි, චංචලයි. එහෙම නැතිනම් වාඩි වෙලා ඉන්න ඉරියව්වේ නැත්නම් මේ ඇඟේ හරියට වේදනාවක් තියෙනවා. ඇඟ ඇතුලේ. එහෙම නැතිනම් මේ ශරීරයේ මතු පිට එක එක දේවල් නලියන ගතිය නම් දැනෙනවා. ඒත් එක්ක භාවනාවකට යන්න බැරිකමක් තියෙනවා කියලා ඒ කියන කාරණාවන් වලට පිළිතුරු සපයන්නට ඒ කියන කාරණාවන් ඒ විදිහට සිද්ධ වෙන්නේ මන්දයි කියලා එයිද කියලා කතා කරන්නට උත්සාහ කළා. ඒකෙදි ඇත්තටම මම උත්සාහ කරේ ඒ විදිහට හිත ගලා යන එක එහෙම නැත්නම් සිතිවිලි වලට හිත යන එක සද්ද වලට හිත යන එක අපි දැනගෙන නම් කරන්නේ ඒක ගැන අපිට දැනුවත් භාවයක් තියෙනවා නම් අන්න ඒක සිහියක් විත්තිය පොඩ්ඩක් සනිටුහන් කරවන්නටයි උත්සාහ කළේ. ඒ වගේම බාහිර සද්දබද්ද තියෙනකන් බාහිරට හිත යවන්න සිටිවිලි තියෙනකන් ඒවා දැනි දැනි ඒවා දැක දැක ඒවට හිත නොයා මේ ශරීරයේ මතු පිට තියෙන ඔය හුරගක් වදින එකක් හරි දාඩිය යන එකක් හරි සත්තු ඇවිදිනවා වගේ හරි එහෙම නැත්නම් හැම මතු පිට නලිනවා වගේ හරි අන්න ඒ වගේ මොනවා හරි කමක් ඒ සම ආශ්‍රය කරගෙන තියෙන දෙයක දැනීමක් අපිට තියෙනවා නම් ඒකෙන් වෙනතුනේ අපිට කියලා දෙන්නේ ඉඟි කරන්නේ අපේ සිහිය දැන් මේ ශරීරයේ වටේ තියනවා කියලා. ඉතින් ඊළඟට ওই ශරීරයේ වටා තියෙන ඒවත් දැනුම් තේරුම් අරගෙන ඒවට සාදර වෙලා ඒ වගේනොත් කම්පා වෙන්නේ නැතුව කම්පිත වෙන්නේ නැතුව ඉන්න හිත හදා ගන්නකොට හිත හදාගත්තාම හිත ස්වාධීනවම ස්වයංවම ශරීරයේ අභ්‍යන්තරයට ගලාගෙන යන්නට පටන් ගනීවි. ඒක ස්වභාවිකයි. එහෙම වුණාම අපිට ගොඩක් වෙලාවට ආනාපානය තේරෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඔය ශරීරයේ තියෙන වද වේදනාවල් වගේ දේවල් තේරෙන්නත් පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට ඕක ඔය කියන හැටියට අනුපිළිවෙලකට නැතුව අර තනින් තනින් වගේ හිත පැන පැන යනවා වගේ අන්න ඒ වගේ දැනුමක් ඒ වගේ අවධානයක් ඇති වෙන්නටත් පුළුවන්කමක් තියෙනවා. පහුගිය සතිය නැත්නම් ඒ කාලේ පුරාවටම කියලා දුන්නේ සා කතා කළේ ඔය කියන අවස්ථාවන් වලදී සිහිය ඇති කරගන්නේ කොහොමද? එහෙම ඇති කරගන්නවා නම් කළ යුතු වෙන යෝජනාවල් මොනවද කියන එකයි කියන්න උත්සාහ කළේ. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම බාධාවක් වෙන්නේ අර අපේ මූලිකවම අභිප්‍රාය වෙන බලාපොරොත්තු වෙන අර ආනාපානයම දකින්නවා කියන ඒ අදහස අපිට ගොඩක් වෙලාවට ඔය කියන අරමුණට යන්න ඒ කියන බලාපොරොත්තුව ලබා ගන්නටම බරපතල විදිහේ ප්‍රශ්නයක් වෙන විද්‍යාවක් පිළිබිඹු කරන්නට උත්සාහ කළා. අර යේන යේන හි මඤ්ඤන්ති සතෝ සංහෝති අඤ්ඤතා කියන මේ මනපදේ හැටියට යම් කිසි දෙයක් අපි උවමනාවෙන් බලාපොරොත්තුවෙන් ලබා ගන්නට උත්සාහ කරනවා නම් පසුපස යනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේ ඉන්දම ඒ බලාපොරොත්තු වෙන දේ ඒ බලාපොරොත්තු වෙන ස්වභාවයෙන් නොලැබෙන්නට අවස්ථාවක් අපිට සැලසෙන්නටත් පුළුවන් කියන එක අපි අස්පනා පිට දකින්නට පටන් ගන්නවා භවනාව තුළදී ඔය කියන මට්ටම් වලට එනකොට. ඉතින් අන්න ඒ විදිහට දැනගත්තා නම් අපේ මමත්වයට ඍජුවම ස්පර්ශ කරන්න මමත්වයේ කියන සංසාරගත බැඳීමට නැත්නම් මට ඕමනාම දේම කරන්නට ගිහිල්ලා අර කරදරේ වැටෙන හිත තේරුම් ගන්නට ලැබෙන අවස්ථාවල් හැටියට භාවනා උපයෝගී කරගන්නවා කියන කාරණේ ගැන කතා කරන්නට ගිය පාර ගොඩාක් උත්සාහ කළා. ඉතින් අද මේකෙම ඊළඟ දිගුව හැටියට වගේ මම කියන්න උත්සාහ කරනවා භාවනාව කියන එක පිනතුනේ අපිව කියවන්නට අපිට උගන්වන භාවනාව නැත්තම් මේ භාවනා පුහුණුව සිහිය දියුණු කිරීම මොනෑම වූ භාවනාවක් කරනවා නම් ඒක අපිව කියවන්නට උත්සාහ කරනවා නැත්තම් අපි අපිට ඒක අපිව කියලා අපිව කියවන්නට අපිව පෙළඹවනවා වගේ අර්ථයක් තියෙනවා ඒක වෙන්නේ කොහොමද අපි හිතමු අපිට බාහිර සද්දයක් ඇහෙනවා නම් හෝ හිත බාහිරට යනවා නම් ඒ හිත බාහිරට යන එකට සාදර වෙන්න කියලා අර උපදෙස් හම්බ වුණාම ඒකට මනාප වෙන්න කියලා ඒකේ තේරුම ඒ බාහිරට යන හිතත් එක්ක එකතු වෙලා හිතන්න කියන එක නෙමෙයි. ඒකේ තේරුම තමයි මේ හිත දුවනවා ඒ දුවන හිතත් එක්කම ඔට්ටු වෙන්න යන්නේ නැහැ. මොකද ඒක හිතේ ස්වභාවය. ඒක මගේ ස්වභාවය නෙවෙයි. මේක මම හිතනවා නෙවෙයි. මට හිතෙනවා කියන. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම හිතනවා නම් තමයි. මේකේ අපේ ප්‍රශ්නයක් නැහැ අපේ අත ගහිල්ලක් නැහැ මට හිතෙනවා නම් ওই දෙකේ වෙනසක් තියෙනවා මම හිතනවා කියලා කියන්නේ ඒක ඇත්තටම මගේ උවමනාවෙන් මගේ වීරියෙන් මම කරනවා නමුත් මට හිතෙනවා කියලා කියන්නේ ඒක මම කරන එකක් නෙවෙයි ඒක හිතේ එකක් ඒක හිතට සිටිවිලියනේ එතකොට මෙතනදී සාදර වෙන්නේ අපි අර මම හිතනවා කියන එකට නෙවෙයි මට හිතෙනවා කියන සිතවිලි එන එකට අපි මනාප වෙන්න ගන්නවා. මොකද සාමාන්‍ය ජීවිතයේදී අපි දහසකුත් එකක් වැඩ කටයුතු කර කර ඉන්න අතර ඒ වගේම මොහොතකට මිදලා භවනාවට එනවා ඒ වෙලාවන් වලදී අපි ඇත්තටම අපේ අවධානය ඒකාකාර විදිහකට තියාගන්නට උත්සාහ කළේ නැතිනම් ඉතින් ඒකේ තේරුම කොහොමත් අපේ හිත පිටට ගලාගෙන යන්න පුළුවන්. අන්න ඒකයි උපදෙස් දෙන්න කියලා උත්සාහ කළේ. සාමාන්‍ය ජීවිතයේදී පවා කරන කරන කියන කටයුතු වලදී සතිමත් වීම භාවිතා කරන්න. සාමාන්‍ය ජීවිතවලදී පවා සිහිය ඇති කර ගැනීමට උත්සාහ කරන්න කියලා. ඒක ඒ විදිහට පුරුදු කර ගන්න. අන්න එහෙම වුණාම ඔය කියන හිත දුවන එක එකපාරක් වුණාම අපිට සාදර වෙන්න බාගදා පුළුවන්. හිත හදාගත්ත කියමුකෝ. දෙවෙනි පාරක් වුණා. එතනදිත් කරන්න තියෙන්නේ ඒ දෙයම තමයි. තුන්වෙනි පාරක් වුණා. ආ එතනදිත් කරන්න තියෙන්නේ ඒ දෙයම තමයි. හතරවෙනි පාරක් ඒ දෙම නමුත් අපේ වෙනස තමයි අපිට එකම දෙයක් ඒකාකාර විදිහට කීප වතාවක් කරන්න ටිකක් අමාරුයි. අපි මනාප නැහැ. බාගදා එක වතාවක් කරන්න පුළුවන් වේවි. නමුත් ඊට පස්සේ නම් කරන්න මනාප නැහැ. හැබැයි කරන්න මනාප නැහැ කියන එකත් එක්ක ඊළඟට එන්නේ අමනාපය. ඒ කියන්නේ සිතුවිලි දුවනවා මම ඒකට සාදර වෙන්නේ නැහැ. ඒ සිතුවිලි දුවන එකට අවසරය දෙන්නේ නැහැ. ඒනොට මම ඒකට ඔට්ටු වෙනවා. ඔට්ටු වෙනවා කියලා කියන්නේ එතන මම එකතු වෙලා ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා. කොහොමද හිත විසිරවා ගන්නට වුමනා වෙන විදියට. දැන් අර හිත ගිය එක හිතේ ස්වභාවයක් බවට පරිවර්තනය වෙච්ච එක මම හිතන තැනකට මම පරිවර්තනය කරගෙන තියෙනවා. අන්න මම හිතන්න පටන් ගන්නවා. ආපහු ඉන්නේ අර පරණ ලෝකේමයි අර පරණ ඒ චක්‍රේමයි ඒ චක්‍රේමයි. ඉතින් භාවනාව අපිය කියවනවා කියලා කියන්නේ අන්න ඒකයි අපිට තියෙන ඉවසීම අපිට කොච්චර දරා ගැනීමක් තියෙනවද අපේ හිතේ තැම්පත් බව කොච්චරද කියලා අපි කරන භාවනාව තුළින්ම අපිට පෙන්වන්න පටන් ගන්නවා. ඒක කියලා දෙනවා. ඒ භාවනාව අපිට ඇත්තටම කිව්වොත් උගන්න. ධර්මයේ කියන කැඩපතට ඍජුව මුහුණ දෙන වෙලාවක් තමයි භාවනාව කියලා කියන්නේ. ඒකයි භාවනාව සුවිශේෂී ගුරුවරයෙක් කියලා කියන්නේ. ඉතින් ඕක අපක්ෂපාතී විදිහට කරගන්නට පුළුවන්කමක් ලැබුණා නම් ඒකෙන් ලැබෙන ඥාන සමුදාය තුලින් සංසාරගතව අපි ගාව තිබිච්ච දුක් දුම්නස් වලට හේතුව අපිට හම්බ වෙනවා. ඕක අපි දන්නවා ඉතින් බෞද්ධයෝ හැටියට ලාංකික විශේෂයෙන් ලාංකික බෞද්ධයෝ හැටියට අපි දන්නවා තණ්හාව තමයි මේකේ ප්‍රශ්නේ. මේකේ තියෙන මමත්වයේ තමයි ඇල්ම තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම මේක උපාදානය තමයි. මොකෝ කියලා එක එක දේවල් අපි දන්නවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන වෙලාව අල්ලගන්න පුළුවන් වෙන එක තවත් එකක්. ආන් මේක ක්‍රියාත්මක වෙන වෙලාව අල්ලගන්නේ භාවනාව තුළදී. ඉතින් කෙසේ හෝ නමුත් එකම කාරණාවකට කොච්චර වෙලාවක් එකම කාරණාවක් දිහා බලාගෙන එකම කාරණාවකට එකම විදිහට ප්‍රතිචාර දක්වමින් කොච්චර වෙලාවක් අපිට ඉන්න පුළුවන්ද කියන එක අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. හිත එකම වැරද්ද කරනකොට ඒ මෙහෙ දුවනකොට එයාට කරුණාවෙන්ම කීවතාවක් නම් උත්තර දෙන්න කරුණාවෙන්ම එයාට කතා කරලා මෛත්‍රියෙන්ම එයාට කතා කරලා ආපහු සතිය පිහිටවන්න අපිට කියලා දෙන්න පුළුවන්කම කොච්චර වතාවක් තියෙයිද කියන එක අපිම ඉගෙන ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එකම න්‍යාය, එකම ක්‍රමය, එකම ක්‍රමවේදය අපිට එපා වීමක් නැතුව කොච්චර වතාවක් නම් පුරුදු කරන්න පුළුවන්ද කියන එක අපිම ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න එතකොට අපි ඉගෙන. Tamange තියෙන Tamanta තියෙන දරා ගැනීමේ ප්‍රමාණය ගැනයි. Tamange තියෙන ඉවසීමේ ප්‍රමාණය ගැනයි. Tamange තියෙන හිතේ තැම්පත් භාවය ගැනයි මේ ඉගෙන ගන්න. Tamanට කරුණු කාරණා විශේෂයෙන් දකින්න පුළුවන් ප්‍රමාණයයි මේ ඉගෙන ගන්න. ඊට පස්සේ වෙනතුනේ ඕක Tamanගෙන් බාහිරට දාලා බැලුවොත් එහෙම බාහිර ලෝකයටත් තියෙන්නේ ඔය දුක ඔය විදියටමයි. සමහරක් වෙලාවට ලෝකයේත් එක්ක වැඩ කටයුතු කරනකොට අපි හිතන්න පුළුවන් එකපාරක් එක්කෙනෙක් යමක් කිව්වට පස්සේ එයා ඒක එක්කෝ අපි කියමුකෝ යමක් නොකර ඉන්න කිව්වයි කියලා. එයා ඒක නොකර ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතය තුලිනුත් අපිටත් එහෙම දෙයක් කරන්න බැරි විත්තිය අපේ ජීවිතය තුලිනුත් නැත්නම් අපේ ජීවිතේවත් එහෙම දෙයක් සිද්ධ කරගන්න අපොහසත් වෙන විත්තිය අපි දැක ගන්නට පටන් ගනීවි ඇත්තටම මේක ඇතුලේ සිද්ධ වෙන කාරණේ දිහා අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් එහෙම වුණොත් එහෙම අපිට තේරෙවි අර කට්ටිය කියනවා වගේ හඳුරන්නේ භාවනා කර කර ඉන්නකොට හුස්ම වාර 4ක් 5ක් නම් දැනෙනවා ඊට පස්සේ හිත දුවනවා මේකෙදි අපිට මතක තියෙන එක තමයි හිත දුවන එක හැබැයි හුස්ම වාර 4ක් 5ක් දැනගන්න තරමට ඉවසීමක් තියෙන විදිහ අපිට අමතකයි හුස්ම වාර 4ක් 5ක් දැනගෙන ඒ ඒ හුස්ම වාර 4 5ට යන ඒ කාලය තුලදී ඒ කියන අරමුණේ ඉන්න අර බාහිර තියෙන දේවල් දැක දැක ඒවා බල බල ඒවට යට වෙන්නේ නැතුව ඉන්න තරමේ හිතේ තැම්පත්කමක් ඒ දේවල් දැක දැක අතහරින්න පුළුවන් තරමේ විපස්සනාවක් Tamanට තියෙනවා කියන එක අපි දැක ගන්න අපොහසත් මතකයට එන්නේ මොකද්ද ආපහු වර හිත දුවනවා කියන එක විතරක් වෙන්නේ. ඉතින් අපේ මේ වගේ ආකල්පත් එක්ක සාමාන්‍ය ලෝකයට ආවම සාමාන්‍ය ලෝකයේ අපි අර අනිත් පැත්ත දිහා පවා බලන විදිහ බලන කෝණයයි මේ භාවනාවේදී අපිට එළියට අරගෙන ඇදලා පෙන්නන්නේ. ඒකයි ගොඩක් වෙලාවට මේ සතිපට්ඨානයේදී කට්ටිය ඇත්තට මනාප නැත්තේ. මොකද මේක චිත්තය ඇත්තට කිව්වොත්. මේක එළියට එන්නේ ගොඩක් වෙලාවට අපේ වැරද්ද මුල් කාලේ. පස්සේදී ඔක වෙනස් වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මුලදී නම් ඔපේ අපේ වැරද්දක්ම තමයි එළියට එන්න පටන් ගන්න. තනි ක්‍රම ඒ වගේම දේවල්. ඉතින් කොහොම හෝ අපි ඉගෙන ගත්තා නම් අපේ තියෙන ඉවසීමේ මට්ටම කොච්චරද දරා ගැනීමේ ප්‍රමාණයන් කොච්චරද කියලා අර තියෙන සද්දයක් එක්ක අමනාප නොවි මේකත් එක්ක ඉන්න අපි හිත හදාගනිමු. ඒ සද්දය, ඒ ඇහෙන ශබ්දය හෝ සිතුවිල්ල සීර හැටියට සීර හැටියට ගන්නෙ නැතුව සැප හැටියට ගන්නෙ නැතුව ඒක විරාගයෙන් දැකලා ඒකට රාගයක් නැතුව දැකලා ආනාපානයට වෙලා ඉන්න අපි ඉගෙන ගනි. ඒකට ඇලීමක් එක්ක දැකලා ආනාපානය බලන්ට වුණොත් පිනතනේ ටික වෙලාවකට පස්සේ අපි යයි ඒ සිතවිල්ල ගැන හිතන්න. අපි යයි ඒ සද්දේ අහගෙන හැබැයි ඒක රස විඳින තැනකට ගිහිල්ලා නම් අහගෙන ඉන්නේ. ඒ සිතවිල්ලට ගිහිල්ලා අපි ආය හිතන්න පටන් ගන්නවා නම් ඔන්න අපේ සිහිය කඩනවා. එහෙම නැතුව ඒ සිතවිල්ල යනකොට දන්නවනම් මේ සිතවිල්ල යන විත්තිය සද්දේ ඇහෙනකොට දන්නවනම් මම බොහොම අවධානයකින්ම මේ සද්දේ අහගෙන ඉන්නේ විත්තිය. ඒක සතිපට්ඨානයට වැටේ. ඒක සීයට වැටේ. එයා එතකොට ඒක හැඟීම්බරතාවයකින් සැපහැටියට හරි මොකක් හරි අල්ලා ගැනීමේ ස්වභාවයකට අල්ලා ගැනීම ස්වરૂපයකට ඒක ග්‍රහණය කරගන්නේ නැති ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒ කෙනාට පුළුවන් කමක් තියෙනවා වෙනතුනේ. අජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ඒ තැනට එන්න. ඒ කියන්නේ ආභ්‍යන්තරිකව එයාට සිහිය තියාගෙන ඉන්න පුළුවන් බාහිර දේවල් වලට හිත එච්චර නොයවා බාහිර දේවල් තියෙන විදිහ දන්නව නැතුව ඕනේ නම් එයාට ඒව නිෂ්ප්‍රභා කරන්නත් පුළුවන් අයින් කරලා දාන්නත් පුළුවන් අහක් කරලා දාන්නත් පුළුවන් ඒක තැනකදී බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ එතකොට ගොඩාක් වයස කාලේ ආනන්ද හාමුදුරුවෝ මං හිතන්නේ උපස්ථාන කරන වෙලාවකදී අහනවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඔබ වහන්සේගේ ශරීරය හරි පුෂ්ටිමත් ඉලිසෙනවා බබලනවා දැන් ඉතින් ටිකක් මට මතක නැහැ තිබ්බ වචන නම් දැන් ටිකක් අර වයස පාටයි දැන් මේ වගේ ගොඩක් වේදනාවක් තියෙන විද්‍යාවක් මට තේරෙනවා ඔබ වහන්සේ කොහොමද ඔය කියන වේදනාව දරාගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගතකට උත්තර දෙනවා ආනන්ද අනිමිත් සමාධියට යම්කිසි වෙලාවක තථාගතයන් වහන්සේ ඇමනුණාද ආන් ඒ වෙලාවේදී ඔය කියන වේදනා පහියන්ති සම්මා වේදනා පහියන්ති කියලා කියන්නේ. එතකොට ඔය කියන අනිමිත්ත කියන තැනට ගිහිල්ලා හිත තැම්පත් කරගන්නට අපි නිමිත්ත කියන එකත් ඉගෙන ගන්න එපායි. කියන්නේ ඔය කියන වේදනාව කියන එක මෙනෙහි නොකර ඉන්න බුදුරජාණන් වහන්සේ හිත පුරුදු කරලා ඒකයි ක්‍රමය. එතකොට ඒ වගේ දෙයකට යන්න තමයි එනොතනේ අපි මේ ඉගෙන ගන්නේ අර ශබ්දයේ තියෙනකම් මේ ශබ්දය මෙනෙහි නොකර ඒක දැනගෙන ඒකට හවුල් නොවි ආනාපානය දකින්න. ඊළඟට අර සිතුවිල්ල යන එක දැක දැක ඒ සිතුවිල්ලට නොයා ආනාපානෙ තියෙන. හැබැයි මේ කියන තැනට එන්න පෙර කවුරු හරි කෙනෙක්ට අර මූලිකවම සිත දුවනවා නම් තාමත් ඒ වෙලාවේ ගීත නැවතත් අරගෙන ශරීරයේ කොහෙට හරි ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳ ඒකත් මම කියන්නේ. හිත යන එකට සාදර වෙලා එයා මොකද කරන්න ඕන? ශරීරය Tamanට කොහේ හරි තේරෙන තැනකට අරන් යන්න ඕන. කොනිත්තර එතනට ගෙනවා කම. ඇත්තටම කියනවා නම් මම ඕක කරලා තියෙනවා. කන අදිනවා අපි. අපිට කියලා දෙනවා ඇත්තටම පෙළෙත් තියෙන සමහර දේශනාවන් වලදී කණෙන් ඇද ගන්න කියලා කියනවා නිින්ද යනවා නැහැ. සමහර රාමදුරෝ ඉන්න ගහ ගන්න චටාස් දාලා මේ මූණට. මාක් කරලා කියනවා නැතුවත් නෙමෙයි. ඉතින් මොනවා හරි කමන්නේ සිද කරගන්න හොඳ නැහැ. ඒක නෙමෙයි මේ කියන්නේ. ශරීරයට ගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් හදා ගන්න මේක අර භාවනාව ගැන කියලා දෙන කෙනෙක් හෝ කතා බහ කරන කෙනෙක් කිව්වොත් ඒ කියන විදිහටම කරනවා කියන එක මං හිතනවා එච්චර සුදුසු නැහැ කියලා. හැබැයි ඒ විදිහට පටන් ගත්තට කමක් නැහැ. Tamanට මාවීනික වෙච්ච විදිහකට මේක හදාගෙන යන්න ඉගෙන ගන්න. ඒක දුවනවා නම් මගේ පැත්තෙන් මං ඊට කලින් පාවිච්චි කරපු ක්‍රමය තමයි සබ්දාගෙන ඉන්න පටන් ගත්තා. මොකද හිත දුවනකොට දුවන්න පුළුවන් ගොඩක් තැන්වල ඒව පඹගාලක පැටලුණා වගේ. ඊට වඩා ওই කැලෑවින්නකොට ඔය කුරුල්ලෙක් කෑ ගහන සද්දයක් ඊට පස්සේ ගහක් අත්තක් කඩාගෙන වැටෙන සද්දයක් උලඟ හමාගෙන එන සද්දයක් ඒක තුල තියෙන වර්තමානයක් විතරයි. අයව අල්ලගන්න තැනකුත් නැහැ තියාගන්න විදිහකුත් නැහැ. එතකොට ඉගෙන ගත්තා එක මොහොතකදී එක ඉන්ද්‍රියක් භාවිතා කරගෙන චුට්ටක් ඉන්නේ කොහොමද අන්න ඒක ලොකු මානසික නිදහසක් බවට පරිවර්තනය වුණා භවනා ගමන තුලදී පුද්ගලිකව මට. ඉතින් අන්න ඒ වගේ යම් කිසි දෙයක් භාවිතා කරන්න පුළුවනි ඔයයන්ටත් අර තරමට බාධක තියෙනවා නම් කෙසේ හෝ නමුත් ආනාපානය කියන එක පේන්න පටන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට තේරෙන්න ඕන ඒ කෙනාගේ හිත මේ කියන ආනාපානයට ආවේ ඇත්තටම අර බාහිර තියෙන සද්දපද්ද පහු කරලා ශරීරයේ මතු පිට සමහරක් විට තේරිලා ශරීරයේ අභ්‍යන්තරයක් තේරිලා ඊට පස්සේ ආනපානෙට එන්න පුළුවන්. ඒ තේරිලා තියෙන මූලික කාරණා ඔක්කොටම වගේ හැම දෙයකටම වගේ එයා සාදර වෙන්න ඉගෙනගෙන තියෙනවා නම් ඒවා මතින් එහෙම නැත්නම් ඒවා මතින් සතිමත් වෙන්න ඉගෙනගෙන තියෙනවා නම් එයා ඇත්තටම සැබෑ දක්ෂයෙක්. ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට එයා සතිමත් වෙලා තියෙන්නේ සීය ඇති කරගෙන තියෙන්නේ ඒ බාධකයන් හන්දාමයි. එතකොට මේ බාධක කියලා කියන්නේ ඇත්තටම ධර්මයේ තුල බාධකයක් නෙවෙයි. ජීවිතේ දිනන්ට, භවනා ගමන දිනන්ට හේතු වෙච්ච කාරණා. අන්න එහෙම වුණාම ආනාපානය කරගෙන යනකොට Tamanට තේරේ සමහරක් විතර තේරෙන්න පුළුවන්. දැන් චෛතසික ආනාපානයකුත් තියෙනවා. කායිකව සිද්ධ වෙන තව ආනාපානයකුත් තියෙනවා. සමහරකට චෛතසිකව අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාසවාසයේ නමුත් සැබෑ ලෝකයේ තුල සිද්ධ වෙලා තියෙන ආසාව. අන්න එහෙම පොඩි වෙනසක් භාගදා තේරෙන්නත් පුළුවන්. සමහර විට සමහර විටද. මොකද හිත ඒ තරමටම හරි සූක්ෂමයි වගේම කපටි. හරි මායාකාරයි. ඉතින් ඔන්න ඔය කියන කාරණා පවා තුලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන කාරණා පවා සමසමව හදාගන්න නැත්නම් ඒ කියන කාරණා පවා එකකට ගොනු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙවි පින්නතුනේ හුස්මක් දකිට ඒ හුස්ම දකිනකොට අර බාහිර තියෙන ප්‍රශ්න වලින් ඇති වෙන කරදර වලට අපි දැන් මුලින්ම උත්තර දීලා තියෙනවා. ඒකින් ආය ඒව ගැන මහා ලොකුවට කලබල වෙන්න කාරණාවක් නැති වෙන්න පුළුවන්. ඊළඟට ඔය කියන හුස්මට වෙලා ඉන්නකොට තාමත් තියෙන්න පුළුවන් හුස්මේ කොහෙද පේන්නේ තියෙනවා නම් ඒවට ඉතින් මුලින්ම බෙහෙත් හම්බ වෙන්න ඕන. බෙහෙත් දෙන්න ඕන. එහෙම වුණාම අපිට තේරෙයි මුල් හුස්මේ මුල සමාන අපිට තේරෙන්න පුළුවන්. මැද තේරෙන්න පුළුවන්, භාග දාග තේරෙන්න පුළුවන්. කොහෙත් එකයි ඒක හුස්මක් තේරුණා. ඒ තේරෙන ඕනම එකක් එක්ක මොහොතක් රැඳිලා ඉන්න පුළුවන් කමක් තිබ්බොත් එහෙම අන්න එතකොට තේරෙවි. ඒ හුස්මට දෙපැත්තක් තියෙනවා. එකක් එන පැත්තට අනිත් එක යන පැත්තට. එතකොට ඒ එන පැත්තේ හුස්ම හෝ යන පැත්තේ හුස්ම සමහරක් විටක අපිට අපේ හිතේ තියෙන මධ්‍යස්ථ භාවයත් එක්ක tempatkamat එක්ක තේරෙන්න පටන් ගනීවි සමහර විට ඒ හුස්ම පටන් ගන්නකොටම ඒ හුස්මත් එක්ක ඒකාත්මික වෙන්න ඒකත් එක්කම පියාඹගෙන යන්න අපිට පුළුවන්. සමහර විට ඒ හුස්ම ගිහිල්ලා මැද හරියකදී අල්ල ගන්න පුළුවන් ඒ. සමහර විට හුස්මේ අගකදී අල්ල ගන්න පුළුවන් ඒ. සමහර විට හුස්ම දෙකක් අතරකදී අල්ල ගන්න පුළුවන් ඒ. අහුවේවි. එක එක අවස්ථාවන් වලදී ඒ ලැබෙන ලැබෙන විදිහන් වෙනස්. අද ආනාපානය කරන්නට යනකොට ආස්වාසයෙන් හම්බ වුණා නම් හෙටත් ආස්වාසයෙන් හම්බ වෙන්න වෙන්නම ඕන කියන එහෙම නියාමයක් ඇත්තටම නැහැ කොහෙවත්. කැමති නම් ආස්වාසය විතරක් බලන ප්‍රාස්වාසය අතහැරලා. කෙසේ හෝ නමුත් මෙහෙම වුණහම අපි ඉගෙන ගන්නට ඕන අපි ඉගෙන ගනීවි. අර අපේ තියෙන බලාපොරොත්තුව කියන එක මුලදී අයින් කරා. මොකද අර සද්ද ඇහෙනකන් ආනාපානේ බලන්න ඕන කියන ඒ බලාපොරොත්තුවෙන් අපි නිදහස් වුණා. ඒ ආත්ම සංඥාවෙන් අපි නිදහස් වුණා. නැත්නම් ඒ ආත්ම සංඥාවේ ඒ කියන ප්‍රමාණයෙන් නිදහස් වුණා. දැන් නමුත් තවත් මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ මොකක්ද? නේද ආනපානේ කොන සිඳර බලන්නත් එපා. ආන් ඒ වගේ. මේ අතර පොඩි කාලය තුලදීත් අපි මේකත් එක්ක ඔට්ටු වෙන ගතියක් තියෙන්න පුළුවන් නැතුවම නෙවෙයි. ආන් ඒවා ඊළඟට දකින්න පටන් ගන්න අපිට හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් බැහැර කරන්න, ඒව දේවල් බැහැර කර කර ඒ තියෙන මේ මානසිකව යොමු කරන කාරණාවන් ටිකෙන් බැහැර වෙවි ආනාපානයේ දකින්ට එන්න පුළුවන් වෙන තැනකට අපිපත් වේවි කියලා විශ්වාස කරනවා. එසේ හෝ නමුත් අවසානයේදී අපිට පුළුවන් කමක් වේවි හුස්ම පටන් ගන්නකොට කොහෙන් හෝ වේවා ඒ හුස්මත් එක්ක පටන් අරගෙන ඒ හුස්මත් එක්ක මේ ජීවත් වෙලා ආස්වාසේ නම් ඒ ආස්වාසේ නැති වෙලා යනකොට ඒකත් එක්ක නැති වෙලා ගිහිල්ලා ප්‍රාස්වාසේ පටන් ගන්නකොට යම් කිසි තැනකදී ඒ පටන් ගන්න තැනින් ආරම්භ වෙලා ඒ ප්‍රාස්වාසයත් එක්ක ජීවත් වෙලා ඒ ප්‍රාස්වාසේ නැති වෙලා නිරුද්ධ වෙලා යනකොට එතනින් නික්මලා යන්න අපේ හිත ඉගෙන ගන්න තැනක් එන්න පටන් ගන්නවා. අන්න එතකොට පින්නතුනේ අපිට මේ ආස්වාංශය තුල තියෙන ආස්වාදය වගේ දෙයක් එළියට එන්න පුළුවන්. මේ ආස්වාංශය එක්ක ජීවත් වෙන්න උනහම මේ ආස්වාංශය ඔකට කියනවා පාලියෙන් අභිරමණය කරනවා කියලා. ඒ අභිරමණය කරන්නට උනහම අපි ඉගෙන ගන්න පටන් ගනීවි. ඒ ආස්වාදයේ ආස්වාසය තුල තියෙන ආස්වාදේ මොකක්ද කියන්නේ? ඒත් එක්ක අපිට තේරෙන්න ගනීවි ශාරීරිකවත් මේකට යම්කිසි විදිහක සම්බන්ධතාවයක් තියෙන විදිය. සමානකිට ආස්වාසයේදී ඒ ආස්වාසයේ ශාරීරිකව දැනෙන විදිහත් ප්‍රාස්වාසයේදී ප්‍රාස්වාසයේ ශාරීරිකව දැනෙන විදිහත් අතර තියෙන පරතරය අපිට මනාකොට දකින්න තේරෙන්න පේන්න පටන් ගන්නවා. ඒ දෙක අතර සංසන්දනාත්මකව යම්කිසි වෙනසක් තියෙන විදිය තේරෙන්න ගනීවි. හැබැයි මේ වෙනකොට අපි ඉගෙනගෙන හිටියේ නැතිනම් අර කියන විදිහට හිත දුවන එකට උත්තර සපයන්නේ කොහොමද? සද්ද ඇහෙන එකට උත්තර හොයන්නේ කොහොමද? වේදනාවන්නේ වට උත්තර හොයන්නේ කොහොමද? අර සතු දුවනවා වගේ දේවල් වලට උත්තර හොයන්නේ කොහොමද කියන ඔය කියන මූලික කාරණාවල් වලට අපි උත්තර සපයන්ට ඉගෙනගෙන හිටියේ නැතිනම් මෙහෙම අපේ භාවනාව කඩාකප්පල් වෙන්න තියෙන අවස්ථාව ඉතා අධිකයි. එපා වෙන්නත් පුළුවන්, සිට වෙන්න පුළුවන්. නමුත් යාගේ භාවනාව හොඳට සිද්ධ වෙනවා. ඒකට කිව්වොත් එහෙම. හොඳට සිද්ධ වෙනවා. ඉතින් ওই කියන ආකාරයට ආශ්වාසය තුලදී ඒ ශරීරයේ දැනෙන ස්වභාවයක් ආශ්වාසය තුලදී ශරීරයේ දැනෙන ස්වභාවයක් ප්‍රකට වෙන්න ගනීවි. එතකොට අපිට කොහොමදත් හිතේ නිමිති දෙකක් වගේ ඉතුරු වෙවි එක අවස්ථාවකදී හිතට දුවන්න උමනාකමක් තියෙන හින්දා වගේ හරියට ශරීරය දැනගන්නවා සහ ආස්වාදි දැන. ආස්වාසය දැනගන්න. ශරීරය දැනගෙන ප්‍රාස්වාසය දැනගන්න. ආන් මේ වගේ දෙයකට හිත කිට්ටු වෙන්න පටන් ගන්නේවි. අදාර භාවිතා කරපු දීසතිත් මේ මේ ගාථාව පාවිච්චි කළා. ඒ ගාථාවෙන් කියන්නේ ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා. ආනාපාන සතිය කියන භාවනාව නැත්නම් ඒ ආනාපාන සතිය පරිපූර්ණ හැටියට පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් ඒක නා කොහොමද කරලා තියෙන්නේ? අනුපුබ්බම් ಪರಿචිතා යථා බුද්ධේන දේශතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැටියට අනුපූර්ව හැටියට කරා. පිළිවෙලකට කරගෙන යනවා. අනේ පිළිවෙලකට කියන විදිහයි මේ චුට්ටි චුට්ට කියලා දෙන්න කියලා කල්පනා කරන්නේ කතා කරන්න කියලා කල්පනා කරන්නේ. ඉතින් මේ වගේ ස්තරයකට එනකොට අපි ආනාපානයේ තුල තියෙන අර කිටි ස්වභාවයන් ටික හඳුනා ගන්නත් පටන් ගනීවි. ඒ කිටි ස්වභාවයන් සමහරක් කියන ආනාපානය පටන් ගන්න වෙලාවෙ ඉඳලා ආනාපානයේ කිටිවීමක් වෙන්නත් පුළුවනි. ඒ කියන්නේ කෙටි හුස්මක් ගන්නවා හෝ දීර්ඝ හුස්මක් ගන්නවා වෙන්නත් පුළුවනි. එහෙම හෝ ආනාපානය අපිට දකින්නේ අපිට පේන්නේ ආනාපානයේදී මැදේදී හෝ අගේදී වෙන්නත් එතකොටත් හිටින්නේ. කොහොම නමුත් වේවා ඒ ඕනෑම මොහොතකදී ඒ දැනෙන එකත් එක්ක විතරක් දැනගෙන ඉන්න අපි ඉගෙනගෙන ගියේ. අන්න ඒකයි වැදගත් කාරණා. ඒත් එක ඊළඟට ශරීරය ප්‍රකට කරගෙන මේ ශරීරයක් දැනගෙන මේ ශරීරයේ තියෙන සංවේදන අපි එහෙම කියනකො වේදනාවන් විඳින යනවා දැනගෙන ආස්වාසිය සහ ප්‍රාස්වාසිය කරන තැනකට හිත එන්න පටන් ගනීවි හිත පුරුදු වෙන්න පටන් ගනීවි අන්න එහෙම වුණාම අපිට තේරෙවි අපි මෙච්චර කාලයකද ජීවිතේ දැනගෙන හිටපු නැති දැකලා තිබිච්ච නැති සතුටක් තෘප්තියක් සන්තෝෂයක් සැනසීමක් සහ පුදුමාකාර ප්‍රමුදිත භාවයක් මේ හුස්මක් එක්ක ජීවත් වෙනකොට අපිට දැනගන්න දැක ගන්න ලැබෙනවා කිය. ඉතින් මේ කියන කාරණා හැම එකක්ම කරන ASCII අපි අතහැරලා ඇති අර සද්දපත් අතහැරලා ඇති සිතුවිලි අතහැරලා ඇති වේදනාවල් ටික දැනගෙනම දැක දැකම බලබලා ඒවා ඒවට රාගයක් ඇති කරගන්නේ නැතුව ඕ ඒවට පටිගයක් ඇති කරගෙන ප්‍රතික්ෂේප සහගත වෙන්නේ නැතුව උපේක්ෂා සහගත භාවයට ඇවිල්ලා ඒ දේවල් වලට ඒ තියෙන තැනේ ඉන්න දීලා අපි අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන යදී. ඉතින් මේ අතරින් බලනකොට පෙනුනේ භවනාව කියලා කියන්නේ මේක හරියට අර ඉදි ගමන වගේ වැඩක්. බොහෝම හිමීට යන්නේ. සෙමෙන් ගමනක් යනවනම් ඉතින් ගොඩක් දුරට යන්න පුළුවන් කියලායි උගන්වන භවනාව ගැන කියලා දෙනකොට. ඉතින් එවන් වූ සෙමෙන් ගමනක් ගිහිල්ලා ඔය දීර්ඝ සංසාරයේ කෙටි කර ගන්නට අද මේ කියලා දුන්න දෙයත් ඔයයන්ට අපක්ෂපාතී නිරීක්ෂණය ඇති කර ගන්නට හේතු වාසනාම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිය දිනාටම තිරුවන් සරණයි. ආදි සාදි සාදි සාදි. ඉතින් අද මොනවද ඔයයන්ගේ දහම් ගැටලු විශේෂම කමඨාන් වාර්තා තියෙනවා නම් ඉස්සෙල්ලා ඒ ටික ඉදිරිපත් කරන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්ස. දරුවන් සරණයි. මගේ කමඨහන් වාර්තාව සුපුරුදු පරිදි දිනපතා උදේසවස බුදුන් නැදීමෙන් අනතුරුව මෛත්‍රී භාවනාව කර ආනාපාන සති භාවනාවට යොමු වුණා. සමහර දිනවල ආස්වාසය හා ප්‍රාස්වාසය දිස බලා සිටින විට ඉක්මනින් සිත සංසුන් වුණත් සමහර දිනවල ටික වෙලාවක් යනතුරු සිත සංසුන්ුනේ නැහැ. සංසුන් වූ සිත දෙස බලා සිටින විට සිතුවිලි පිටතට යන සැටිත් එන සැටිත් නිරීක්ෂණය වුණා. නමුත් ඒ දිස්ස උපේක්ෂා සහගතව බලා වුණා. සමහර වෙලාවට සිත කය තුලට වී දුගු වේලාවක් සිටියා. ඒ අතර ශබ්ද ඇහුණත් ඒවා කරදරයක් ලෙස දැනුනේ නැහැ. මම භාවනාවට වාඩි වූ විට නිතරම කොන්දේ තදබල වේදනාවක් කාලයක් සිටම පැවතුණා. නමුත් දැන් මේ වේදනාව දෙස බලා සිටින විට එය ක්‍රමයෙන් නොදැනී යනවා. සිතුවිලි පිටතට යාමේ නම් අඩුවක් දැනෙන්නේ නැහැ. සමහර දිනවල හිත උවස් කුහරයට යොමු වී හිස්ව පිවෙන බව දැනෙනවාseම එක්තිනක් සිත හිසට යොමු වී හිසේ හිස්කතියක් දැනුණා. එය විශාල කුහරයක්සේ දැනුණා. මේ විදිහට ඒ දෙස බලා සිට භාවනාව අවසන් කර භාවනාවෙන් ඉවත් වන විට එකවරම අයින් වෙන්න බැරි බවක් දැනෙනවා. හිත ඉස්තර ලෙස ටික ටික පහළට આવුත් සාමාන්‍ය තත්වයටපත් වෙනවා. මේ ආකාරයට විනාඩි 30ක් 45ක් සමහර විට පැයක් පමණ භාවනාවට යොමු වෙනවා. එදිනෙදා වැඩ කටයුතු වලදී සිහිය පවත්වා ගන්න උත්සාහ කළත් හුඟක් වෙලාවට දිග වේලාවක් කරන වැඩවලදී නම් සිත පිටතට යනවා. විශේෂයෙන් මම මල් කඩන විට එකින් එක මල් කඩමින් පිළිවෙලට ඒවා මල් වට්ටියේ අසුරන්න හුඟක් උත්සාහ ගන්නවා. එය සාර්ථක බව තේරෙනවා. එතන කියනවා නම් ඕක ඔය අපේ කවුද හිතුමාරහතන් වහන්සේ හඳුන්වලා දුන්න දෙයක් හැටියට මම දන්නේ. ඒක කියලා දීලා තියෙනවම අපේ අපේ සංස්කෘතිය තුළ ওই සතිපට්ඨානය අපේ ගෙවල් වල පවා පුරුදු කරන්න උන්වහන්සේ හදලා දීලා තිබිලා තියෙනවා ඒ ක්‍රමය. දැන් ඒක ඇත්තටම කොහොමද කියන්නේ? දිය වෙමින් යමින් පවතිනවා. මේකක් තියෙන ඉතින් මල්වට්ටි හදන එක උන්වහන්සේ හඳුන්වලා දීලා තියෙන්නේ මම දන්නේ හැටියට. ওই සතිපට්ඨානය කියන එක පුරුදු කරන ওই වැඩේට. අර මතක හැටියට ඕක ධම්මජීවාමතුරුවත් තව කවුරු හරි කටුකුරුන්දී ආමතුරු කොයිද දේශනාවකදී ඔය වගේ කිව්ව මේ ටිකක් දීර්ඝ විස්තරයක් හැටියට. එහෙමයි. එච්චරයි ස්වාමීන් වහන්සේ මගේ කමඨහන් වාර්තාව උපදේශ පතනවා. ආ එහෙමයි. සමස්තයක් හැටියට ගත්තාම හොඳයි අත්දැකීම. විශේෂයෙන්ම අමාර කියලා තියෙන ඔබතුමියගේ තියෙන කොහොමද භාවනාව ඉවර වුණාම ඒකෙන් එකපාරම එන්න අමාරුයි කියන එක ඇත්තටම හරි කාරණාවක් වෙන්න ඕන. හේතුව අපි ඒ වෙනකොට මානසිකව සහ හිතේ තැම්පත් භාවයේ තුලින් ගොඩක් හිත තැම්පත් කරගන්න තැනකට ගිහිල්ලා තියෙන පුළුවන්. දේවල් තුලනාත්මකව දැක ගන්න තැනකට ගිහිල්ලා තියෙන පුළුවන්. ඒකත් එක්ක සාමාන්‍ය ජීවිතයට එනකොට ටිකක් ලොකු වෙනසක් වගේ තේරෙන්න පුළුවන්. මට මතකයි මම මහාන වෙන්න කලින් මේ ඔයද කඳුගොඩ කඳුගොඩ භාවනා මධ්‍යස්ථාන විපස්සනා මම හිතේ මම හිතන මාස ගාන භාවනා කරලා කාලික සෝවිත කියලා සංස කෙනෙක් තාම ඉන්නවා උන්වහන්සේට භාවනා කියන්නේ උපිනීම හැකලීම කරා කරලා මට ආනපානයෙන්ම තේරෙන හින්දා උන්වහන්සේ ආනපානය කරන්න කියලා කොහොම නමුත් අම කෝල් කරා ඉන්න කියලා ගෙදර භාවනා කරලා ඇති දැන් එන්න කියලා ඊට පස්සේ මං කිව්වා කියලා බෑග් එකේම අරගෙන මට මතකයි ආරණ්‍යයෙන් ගේට්ටුවෙන් එළියට එනකොටම නිකන් ලොකු ගලක් පොළොවට වැටෙනවා වගේ තේරුණා. ලොකු බරක් වැටෙනවා වගේ තේරුණා. හැබැයි ඒ ඒ ඒ කියන්නේ දැන් පාර යන්න ඕනේ මතක් වුණාම ඊළඟට සල්ලි ඊට පස්සේ ඔය කරන්න තියෙන වැඩ ඔය අනම්මනම් ඕනම් පොඩ්ඩක් එහෙම කතියි. කොහොමද ඉතින් භාවනාව තුරදී අපිට අර කියන විදිහේ ලක්ෂණ ටික මතුවෙන්න පුළුවන්. අම්මා කියලා තියෙනවා හුස්ම දැනෙන එකක් තේරෙන්න පුළුවන්. නමුත් හිත දුවන එකක් තාම ඒ තරමේ අඩුවක් නැති විදියක් තියෙනවා. ඒ වුණාට යම් වෙලාවකදී ශරීරයේ මොකක්වත්ම නැතුව ඉස්සලා තියෙන බවකුත් තේරෙන බවක් තියෙනවා. එතකොට ඒ වෙලාවේදී මම විශ්වාස කරනවා හිත දුවල නැහැ කියලා. ඉතින් හිත දුවන අවස්ථාවන් වලදී අපි කරන්න ඕන හොඳම දේ තමයි ඒ දේට කාරුණික වෙලා හිත දුවන එකට කරුණාබරිත වෙලා මේක සංසාරගත ප්‍රශ්නයක්. ඒකෙන්ද ඒ විදිහට කාරුණික වෙලා ආපහු හිත කොහොමද කියන්නේ ශරීරයට අරගෙන ඉන්න පුළුවන් නම් තමයි හොඳ තියෙන්නේ. ඒ කියන්නේ Tamanව Tamanට ආරක්ෂිත තැනකට Tamanට රැකවරණයේ තියෙන තැනකට Tamanගේ අවධානය ගන්න පුළුවන් නම් තමයි බොහොම හොඳ. ඒක කරන එක ගොඩාක්ම හොඳ දෙයක්. ඉතින් එහෙම ඉන්නකොට අපිට ඊට පස්සේ ওই ශරීරය තුළ සිද්ධ වෙන දේවල් ටික තේරෙන්න පුළුවන්. බාගදා අපෝයි කියන්නේ හිස තේරෙනවා නමුත් හිස ඇතුලේ තියෙනව ටික එච්චර එහෙම තේරුමක් නැහැ වගේ අන්න එහෙම කතාවක් වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා වෙන්න පුළුවන් ඔය කියන්නේ. හිස් ගතියක් තියෙනවා වගේ කියලා. එතකොට අපි ආනාපානය තුලින් උනත් අපිට ආනාපානයත් එක්කත් ශරීරයේ දැනෙන්න පටන් අරගෙන තියෙනවා කොටසක් හැටියට. ඒ දැනෙන්නේ ශරීරයේ අර මතු පිට මතු පිට ටිකක් වගේ වෙනවා. ඒ කියන්නේ මතු පිටත් මතු පිටින් බැලෙනවා නෙමෙයි මතු පිට ඇතුලෙන් බැලෙනවා වගේ අන්න එහෙම එකක් වගේ පේනවා වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි මෙව්වට සාදර වෙමු. ඕවා ඔය ඔක්කොගෙම ඉඟි කෙරෙන්නේ කියලා දෙන්නේ අපි ඉන්නේ මේ ප්‍රතිපත්තහණය තුලයි කියලා. මොකද ඔය ඔය කියන විදිහට ශරීරයට වෙලා ඉන්න ওই මොහොතක අම ආපස්සට හැරිලා බැලුවොත් එහෙම රාග දෝෂ මෝහ කියනෙව්වා ආවා කියලා කිව්වොත්ද ඔව් කියන්නේ නෑ කියන එකට ඔව් කියන්නේ. නෑ කියන එකයි ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ. අන්න ඒක. එතකොට අපිට දැන් තේරෙනවා ඔය කියන මොහොතට වෙලා ඔය කියන තැනට වෙලා මොහොතක් ඉන්න පුළුවන් නම් එතන අර කියන පංච නීවරණ කියන ඔක්කොම ටික නිෂ්ප්‍රභා වෙලා තියෙනවා. එතකොට මේ අපි ඉගෙන ගන්නට ඕන වෙන්නේ ඔය කියන තැනට හිත ගත්තේ කොහොමද කියන එකයි. ආන් ඒකයි වඩන්න ඕනේ. එතකොට සමහරක් දවස් වලට අම්මා වැඩ කරලා ගිහිල්ලා භාවනාවට වාඩි වුණාම එතකොට හිත හැදෙන විදිහ එකක්. වැඩ නොකර ගිහිල්ලා හිතේ තැම්පත්කමත් එක්කම භාවනාවට ගිහිල්ලා ගියාම භාවනාවේදී හිත වැඩෙන විදිහ, හිත ක්‍රියාත්මක වෙන විදිහ තව එකක්. ආන් එතකොට අපි ඉගෙන ගන්නට ඕන ඒ ඒ වකවානුවන් වලදී අපේ හිත වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක. ඉතින් මූලිකවම මම කියන්න කැමති ආපහුත් අර ආනාපානයටම එකපාරටම යන්න උත්සාහ නොකර අම ඔය කියන හැටියට ගොඩක් වෙලාට ඔබතුමීට ශරීරය හොඳට ප්‍රකට වෙන බවක් තේරෙනවා. එතකොට මේ දේ තේරෙනවා නම් බල කරන්න එපා හිතට ආනාපානෙ බලන්න ඕනේ කියලා පේනවා නම් පේන එක හොඳයි. නමුත් ශරීරයේ ටිකක් මෙනෙහි වෙනවා නම් ටිකක් ශරීරයේ මත තියෙන දැනුම වැඩි කරගන්න බලන්න. ශරීරය තේරෙන එක ශරීරයේ මේ ශරීරයේ අංග නම්මනම් ටික තේරෙන එක චුට්ටක් විස්තරණයකට ගන්න බලන්න. අන්න එතකොට මේ ශරීරයේ අස්සේ තියෙන හුස්ම හොඳට ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම දැන් හිතන්නකෝ මම ඕකට කොහොමද කියන්නේ? උදාහරණයක් හැටියට කියනවා නම් උදාහරණයක් මතක් වෙන්නේ කොහොම හරි කමන්නේ. ආනාපානය අපිට ප්‍රකට වෙනකොට චුට්ට චුට්ට ශරීරයත් ප්‍රකට වෙනවා නම් එතන තියෙනවා ඕලාරික රළු අරමුණකුත් ඊටාම සුමට අරමුණක්. මේ රළු අරමුණ ප්‍රකට වෙන එක බැහැර කරලා අර බැහැර වෙන එක අයින් කරලා දාලා අපි අර සුමට අරමුණට යන්න උනහම නරකක් නෑ හොඳයි. හැබැයි අර රළු අරමුණ අපිට තවදුරටත් තට්ටු කරන ගතියක් තියෙන්න පුළුවන්. පොඩ පොඩ මතක් කරන ගතියක් තියෙනවා. මොකද රළු අරමුණක් රළුයි එතකොට. ඕකට ඔය හරියට සාපේක්ෂව ගත්තොත් එහෙම ශරීරය කියලා කියන්නේ රළු අරමුණ. ආනාපානයට සාපේක්ෂව. ආන් ඒක හන්තා. පුළුවන් තරමක් ශරීරය තේරෙනවා නම් ශරීරය ප්‍රකට කරගන්න උත්සාහ කළා නම් හොඳ වෙන්න පුළුවන් කියන යෝජනාව මම කරන්න කැමතියි. කොහොම නමුත් ආනාපානයේ ඉන්නකොට ශරීරය තේරෙනවා නම් මේ ඉන්නේ කායනුපස්සනාව කියන එක ඇතුළේ. ඒකින්ද අපිව ආරස්සිතයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය අතරින් හිත දුවනවා නම් ඒ හිත දුවන්නේ මේ දෙකටම නැති විදිහේ මොකක් හරි මේ දෙකම එක්ක අප්‍රිය වෙච්ච හින්දා ඒ දෙකම අපිට අපිට නියුමනයි කියලා හිතච්චාන්දා ආන් මේ වගේ කාරණාවක් ඉන්න වෙන්න පුළුවන්. අන්න ඒක හින්දා ප්‍රධානයෙන්ම ඒ හිත පණින අවස්ථාවන් ටික හොඳට දැකගත්තොත් හොඳයි කියන යෝජනාව තමයි මගේ නම් කරන්න තියෙන්නේ. එහෙම ඒ අවස්ථාවන් ටික දැක බලාගෙන බලන්න ඕන ඊළඟ වතාවෙදිත් හිත ඒ විදිහට පිට පනිනවා නම් පනින්නේ අර මූලික වගේම තිබිච්ච එක්තරා මොනවා හරි සිද්ධාමේක සිද්ධාමේක අවසානයක විදිහට. උදාහරණයක් ඇරෙට අපි කියමුකෝ හරි ආනාපානයට එනවා. ශරීරයටත් හිත යනවා. අපි ඇදලා ගන්න යනවා ආනාපානයට. ආපහු ශරීරයටත් යනවා. ඔය අතර හිත පයින්. අන්න ඒ වගේ එකක් උදාහරණයක් ඇරෙට කිව්වේ. අන්න ඒ වගේද මේක වෙන්නේ කියලා ටිකක් ටිකක් විමර්ශනය කරලා බලන්න. මොකද එතකොට හිත එක්තරා විදිහකට නිකන් පැටර්න් එකක් වේ හදා ගන්න බලාවි. මොකද ඒ ඒ හැටියට එයා ඒක ඒ විදිහට ඒක අපිව ගිනිහිල්ලා අපි ඒ විදිහට ටිකක් මැජික් එකක් පෙන්නලා එතනට එකන් ගිහිල්ලා ඊට පස්සේ හිත පන්නවන තැනට ගන්න පුරුදු වෙන්න පුළුවන්. හිත කියලා කියන්නේ ආගන්තුක උපක්ලේශ අල්ලගන්න ගොඩක්ම ලේසිම ඉක්මම්ම දෙයක් නෙමෙයි. ඒක හින්දා. ඒක වැරද්දක් නෙවෙයි හැබැයි. කොහොම නමුත් ওই ඔක්කොම ටික සිද්ධ වෙලා තියෙන්නේ සතිය කියන මේ සිවුද. ආන් ඒක නම් මම කියන්න කැමතියි ඔය කියන හැටියට. ඒක හොඳ දෙයක්. සාමාන්‍ය ජීවිතය ගැන කතා කළා. එතකොට සාමාන්‍ය ජීවිතය ගැන කතා කරනකොට කිව්වා අර දීර්ඝව කරන දේවල් වල නිකන් සීය තියාගන්න අමාරුයි කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන බැලුවොත් ඒ දේශනාවේ උනත් සතිපට්ඨාන සූත්‍රයේ අර ඉරියාපත පබ්බේ සම්පජඤ්ඤ කොටසේවත් කියන්නේ නැහැ අපිට දීර්ඝව කරන මේ හැම වැඩකම කොහොමමම කරගෙන ඉන්න මේ වැඩේ පටන් ගන්නකොට කරන්න විතරයි කියලා කියන්නේ. එතකොට මේ වැඩේ කරන්න පටන් ගන්නකොට අපි 100න් හිටියානම් ඊළඟට ඊළඟ මොහොතේදී තවත් අලුත් එකක් පටන් ගන්න විදිය භාගද අපිට තේරෙන්නේ නැහැ. ඒකින්ද ඕනම එකක් පටන් ගන්නකොට පුළුවන් නම් අම්මේ පුළුවන් නම් හොඳේ බලකිරීමක් නෑ පුළුවන් නම් විතරක් ටිකක් සීයෙන් ඉන්න උදාහරණයක් ඇරෙට කෝපයක් කල්නවා නම් මේ ස්පර්ශ කරන අතට දැනෙන ස්වභාවය දැනගන්න කෝපේ වතුර තියෙනවා නම් සීතල වතුරක් ඒ සීතල වතුර අල්ලන හරියේදී අතට දැනෙන විදිහත් ඒ සීතල වතුර නැති හරිය අල්ලනකොට අතට දැනෙන විදිය දෙකක්. ආන්ගේ විදිය දැනෙන එක අල්ලන්න. ඒක අර මම නම් පාවිච්චි කරපු තව එකක් තමයි අර වැත්තන්ට කියලා දුන්නේ අර අර ඒකෙන් ඇහෙන සද්දයක් තියෙනවනම් ඒ සද්දේ අහගෙන ඒක කරන්න. මට මතකයි අපේ පානදුරේ සංසේ ওই පහුගිය දවස්වල තිබ්බ වැඩසටහනකදී කිව්වා ඒ වගේ එන මොකක් හරි සුවඳක් තියෙනවනම් ඒ සුවඳ දැනගෙන ඒ ඒක ඒක ඒක ගන්න ඒක ආග්‍රහණය කරලා ඒක ඒක කරන්න කිය. ඉතින් ආන් ඒ වගේ මේ මොහොත තුලට එන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මේ මොහොත තුල ඉන්න උත්සාහ කරන්න. මේ මොහොත තුල අලපදියම් වෙන්න ජීවත් වෙන්න උත්සාහ කරන්න. ආන් එතකොට අපි ඒ එන්නේ සිහියටයි, ඒ ඉන්නේ සතිපට්ඨානයටයි. මේ එන්නේ ඒ කිට්ටු කරන්නේ සිහියටමයි සතිපට්ඨානය තුලටමයි. ඉතින් අන්න එහෙම වුණාම අපි ඉගෙන ගනීවි සිහිය තුලින් මේවට විසඳුම් තියනවා කියලා. උදාහරණයක් ඇටියට ඊට කලින් ඔබතුමියට කොන්දෑම් මාරුවක් තිබිලා තියෙනවා. එතකොට ඒකෙදි මොකද කරලා තියෙන්නේ කොන්දේ අමාරුව බැහැර කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒකත් එක්ක බාගදා ඔට්ටු වෙනවා වගේ. නමුත් දැන් එහෙම නෙවෙයි කොන්දේ අමාරුවට කැමති වෙනවා. දැන් ඒක දිහා බලන්න. මේක යාළුවෙක් විදිහට සැලකනවා වෙන්නත් කොහොම හරි කමක්. ආන් ඒ විදිහට වෙන්න වුණාම එයා තුල තියෙන අර කරදරකාරී ස්වභාවය ඒ වේදනාවේ තියෙන වේදනාත්මක ස්වභාවය නැති වෙලා යන පටන්. ඒක මනසට බරක් නැති වෙන්න පටන්. ආන් ඒක වෙන්න හේතුව වෙන්නේ අපි අපේ අර නිරීක්ෂණය අපක්ෂපාතී තරමට කිට්ටු කරගන්න හදන හින්දා. ඒකට ඔය කියන ප්‍රමාණය තුලදී අපිට දැන් අපක්ෂපාතී වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මගේ යෝජනාව තමයි ශරීරයෙන් නැවත නැවත වැඩිපුර ප්‍රකට වෙනවා නම් ආනපානෙට එච්චර දුවන්ට එපා. ආනපානෙ එනකන් ඉන්නකම්. එතකන් ශරීරය පොඩ්ඩක් ප්‍රකට කරගන්න බලන්න. ඒකත් යාම අපිට අල්ලන්න ලේසි. උදාහරණයක් ඇටියට දැන් හිතන්නකෝ අතේ බාහුව අහුවෙනවා නම් තේරෙනවා නම් අතේ ඇඟිලි ටික තේරෙන්නේ නැත්නම් අපිට ඕනනම් අතේ ඇඟිලි ටික බලලා හරි ඒකේ සංඥාව ගන්න. හැබැයි හුස්ම එහෙම කරන්න බෑ. අන් ඒ වගේ අර අල්ලන්න පුළුවන් ටික පොඩ්ඩක් කිට්ටු කරගන්න බලන්න. එහෙම කරගෙන භාවනා ඉදිරියට කරගෙන යමු. බොහොම හොඳයි. කමඨාන් වාර්තාව ලියන්නේ කියන බොහොම සතුටුයි. තවදුරටත් බලන්න මේ කමඨාන් වාර්තාවේදී අහුවෙච්ච නැති මොනවා හරි තියෙනවද කියලා භාවනා වාසිය. සමහරක් විට දුවන සිතුවිලි මොනවද කියන ඒවා වගේ. සමහරක් විට ඒක ඒක ඒක කියන්න උමනා වෙන්නත් පුළුවන් බග ගන්න උමනා වෙන්නත් පුළුවන්. එනමුදු මම හිතනවා ඒ යන සිටිවිලි ටික ඇනලයිස් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒක විභේදනය කරලා දකින්න පුළුවන් නම් අන්න ඒකෙනුත් අපිට හොයාගන්න පුළුවන් මොන මොන විදිහේ ආරක සිටිවිල්ලකටද හිත වැඩාත්ම උචි කරන්නේ මනාප කරන්නේ අන්න ඒ විදිහට කියන්නේ. ඕම හොඳයි පරීක්ෂණය. ඕම හොඳයි. සාමිනහස අවසරයි මේ ඒ එහෙම සිතුවිලි පිටතට යන්නේව නම් එකම එක දෙයක් කියලා කියන්න බෑ සමාජලාවට මේ ගොඩාක් පරණ සිද්ධ වෙච්ච දේවල් එහෙම එහෙම කිසිම සම්බන්ධයක් නැති දේවල් එහෙම නිකන් වෙන් කරලා දක්වන්න බෑ නිකන් හැම දෙයක්ම වගේ එහෙම එහෙම වෙනවා සංඥාංශයක හරියටම කියන්න බැරි වගේ සමානලා නිකන් හිතා ගන්නවත් බැරි පරණ දේවල් වුණත් එහෙම 100ට එනවා ස්වාමීන් වහන්සේ. ආ එහෙම මට මතක අපේ ධම්මජීව හාමුදුරුවෝකට කියන වචනයක් තියෙනවා බොජ දානවා කියලා. මට ඔකම කියන්නේ. ගොජ දානවා කියලා කියනවා. ඉතින් හැම අපි හරියට කොහොමද කියන්නේ මුට්ටියකට වතුර පුරවලා ගින්දර දාන්න උනහම ඒකේ අර තියෙන මොනවාද ගුගුළු වෙවිලා බුඩුක් බුඩුක් ගග උඩට උඩට දානවනේ. ආන් ඒ තරමට වගේ අපි අපේ හිතේ තියෙන සීමා මායිම් ටික එළියට දාන්න, ඒ කියන්නේ සීමා මායිම් ටික අයින් කරගන්න උනහම සමහරකට හිත ප්‍රකට කරගන්න ප්‍රකට කරන්න පටන් ගන්න පුළුවන්. ඒකේ ඊර වෙලා තියෙන මොනවාරි කාරණා ටික. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඕකට එල් වෙන්නේ නැතුව ඕක දිහා බලාගෙන ඉන්න ලස්සයි. එහෙම එහෙම තාමට එහෙම කරන්න අමාරු නම් අපිට. ඒ කියන්නේ තරමේ අපිට 100ක් නැතිනම් සමාධියක් අතට තියෙනවා. පිට tempat බවක් තාමත් අපිට හදා ගන්න අමාරු නම්. ඒ කියන්නේ එහෙම නැතුව මෙහෙමයි වෙන්නේ. දැන් පරණ කාලේ සිටවිල්ලක් ඇවිල්ලා ඒකෙන් කියන කතාව පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන් නම් එතනදි යම්කිසි සිද්ධියක් අපිට මතක් කරන් හදනවා වෙන්න පුළුවන් හිත බලන්න. එහෙම නැත්නම් වැඩ කරන නැති මොකක් හරි එකක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඕක දිහා බලාගෙන ඉන්න පුළුවන් කමක්ම තියෙනවා. ඒකත් අර ආනාපානේ බලාගෙන ඉන්නවා හාම සමානයි. එනමුදු තවමත් අපි අර ආනාපානයටත් එනවා ආයේ ශරීරයටත් යනවා. අන්න ඒ වගේ අත්දැකීමක ඉන්න හන්දා මම තවමත් හිතනවා සම්මත යෝජනා කරනවා ඒ එන සිතුවිලි වලට කරුණාබරිත වෙන්න. කරුණාබරිත වෙලා ඌව අපිට බලන්න පුළුවන් වෙලාවක් එයි. අර ගොජදාන එක දකින්න පුළුවන් වෙලාවක් එයි. එතකන් අපි පුළුවන් තරම් ඒකට කරුණාබරිත වෙලා ආපහු අපේ ෂේම භූමියට එමු. අපේ ආරක්ෂිත භූමියට එමු. කල්යාණ මිත්‍රයා වෙන ශරීරයට පුළුවන් තරම් හිට බලමු. හොඳේ? හොඳයි සම්මනස. ආදර්ශ. පෙරවන් සරණයි පින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි ඇහෙනවද මාව? ආ දැන් ඇහෙනවා. ආ ස්වාමීන් වහන්සේ මට ආනාපාන දැන් මේ ගිය සතියේ ඇත්තටම අහන්න තිබිච්ච ප්‍රශ්නයක් මට මේක මේ අහගන්න බැරි වුණා. එහෙමයි. මම ආනාපාන සතිය කරනකොට දැන් ආනාපානිය දැනෙන්නේ නැතුව දැන් හොඳටම සංසිඳිලා කය දැනෙනවා. ඒක කය ඇතුලෙන් මට දැනෙන්න ගත්තා මගේ හුස්ම නිකන් ටිකක් ගොරෝසුවට මේ හෘද ස්පන්දනයත් එක්කම ටිකක් ශරීරය දිහා බලාගෙන ඉන්නකොට ඒක දැනෙනවා. ඒ එක දවසක්. ඊළඟ දවසේ බලන භාවනාවට වාඩි වුණාම මට දැනෙනවා මගේ ශරීරය ඇතුළ ඇතුළතින් නිකන් විදුලියක් යනවා වගේ මුළු ශරීරයේම ඒක දැනෙනවා. ඒක මට හිස ඇතුළෙත් මට නලියනවා වගේ ටිකක් ඒක දැනෙනවා. ඉතින් දැන් දවසක් එහෙම හිටියා දවස් ඊළඟ දවසෙත් බලනකොට මට දැනෙනවා ස්වාමින් වහන්සේ දැන් එහෙම මට හුඟක් වෙලා දැන් ඉස්සර මට ඉතරම ඉරියව් මාරු කරන්න නැතුව ඉන්න බෑ. විනාඩි 20ක් විතර හිටියොත් දෙපාරක් විතර ඉරියව් මාරු කරන්න ඕන නම් පස්සේ කකුල වේදනාව තියෙනවා හැමදාම. තියෙනවා. දැන් එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. ඊටමත් සතිමත්ව මට දැන් භාවනාව කරගෙන යන්න පුළුවන්. එහෙම වේදනාවල් සංඥාවල් කිසි දෙයක් නැහැ. ඒ වුණාට එකම තියෙන ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ කටට කෙල එනවා. ඒක දැන් මොනවද? නන්හන් වැරද්දක්ද මන් දන්නේ ඒක කලින් තිබුණ නැහැ. නමුත් මට ඒක දැන් අර නොකලවාම එනවා. ඊට පස්සේ මට ඒක නිකන් අර වැටෙන්න වගේ ඇවිල්ලා ඒක ඉතින් හරි අපහසුයි. ඉතින් හැබැයි භාවනාව මට කරගෙන යන්න මම හරි කැමතියි. මොකද ඒ තරම්ම මේ හොඳට අතිමත් වෙලා දැන් අතපය එහෙම හොඳට දැනෙන්නෙත් නැහැ. අර දැන් කෙලෙන එක තමයි ස්වාමීන් වහන්සේ ඒක ප්‍රශ්නේ. ඊගෙන මම ඊට පස්සේ දැන් ගත්තා ඒක ගිලලා ආයෙත් දැන් භාවනාව දැන් දිගටම කරගෙන යනවා. මං ඉල්ලව මාරු කරෙත් නැහැ. නමුත් ඒක නොකඩවාම එනවා. දැන් මට ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ මේ <laughs> ඒක නැතුව කොහොමද මම භාවනාව දිගටම කරගෙන යන්නේ කියන එක උපදේශයක් බලාපොරොත්තු වෙනවා. එහෙමයි. ඒක නම් වෙලෙත්. හරි මෙහෙම කරමු. ඔක ඇත්තටම වෙන්න පුළුවන් එකක්. සමහර කාල තියෙනවා. හිතන්න සමහර කාලා තියෙනවා භවනාට වාඩි වුණාම ඔය ඇඟේ නලියන එක තියෙනවාමයි මොන જાති දෙම්මත් තියෙනවාමයි මට මතකයි සුදුහම්දුරු කෙනෙක් මම අහනකොට උන්වහන්සේ මට කියනවා මේ දාවියර ටොයින් ටොයින් ටොයින් ටොයින් ගාන එක දික් වෙලා මං ගෝ ඔව් කියලා මේ ඇඟිලි එහෙම එහෙම පොඩ්ඩක් නලියන්න ගන්නවා. හිටිකම නලියනවා. ඔව් හිටිකම අත පොඩ්ඩක් කෙලියන්න ගන්නවා. කිරි ඔව් හිරි වැටෙනවා වගේ විදුලියක් යනවා ගමන් කරනවා වගේ මුළු ශරීරයම ඒක දැනෙනවා ස්වාමීන් වහන්සේ. අන්න හරි. එහෙම එකක් තියෙනවා. ඉතින් අම ඒ වගේමයි කටට මේවා මොකද්ද කියන්නේ කෙලවුනනවා කියන එකත්. මොකද සමහරක් වෙලාවට අපි කටේ මොකක් හරි අපේ අපි හිතන්නකෝ මොනවා හරි රස රස මොනවා හරි දෙයක් තිබ්බා කියලා. බාග දාන නැහැ ස්වාමීන් සමාවෙන්න ස්වාමීනාට ඇත්තටම එහෙම නෙමෙයි. කිසිම දෙයක් නැතුව මොකද මේක මගේ ඉමේජිනේෂන් උත් නෙමෙයි. ඒක ශාරීරිකව සිද්ධ වෙන දෙයක්. ඉතින් මට ඒකයි මට දැන් මේ අලුතෙන් ආවේ ඒක මොකද්ද? එහෙමයි. එහෙමයි. ඕකේ තේරුම මේකයි. ඔව්. එහෙමයි. ඕකේ තේරුම මේකයි. දැන් අපි වැඩිපුරම අපේ අවධානය අපේ ඔය කියන මුඛය ආශ්‍රිත ප්‍රදේශය තුළ ටිකක් වැඩිපුර පතිත වෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ආනාපානය දකින්නවා හා සමානවම කියලා අපි හිතමු. අපි ගමු ඕකනේ අලුත් එක්ස්පෙරිමන්ට් එකක් හිටියට ගමු. ටෙස්ටිං එකක්. ඔව් ආනාපානය දකින්නවා වගේම කියලා අපි සලකමු. කෙල උන්නනකොට ඒ ටික විලින. කමන්නේ ඒක ඒ තරමටම අපි ඒකට සාදර වෙමු. දැන් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නනේ අර වේදනාවට එහෙම නැතිනම් සිතුවිලි වලට එහෙම නැතිනම් අද්දෙට සාදර වෙන්න ඒවට කරුණාවන්ත වෙන්න. ආන් ඒ වගේ අපි මේකට ඒ විදිහට කරුණාවන්ත වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම හිත ඉගෙන ගනි මේ වෙලාවේදී මේ උනන එක එච්චර ඌමනාදයක් නෙවෙයි කියලා. නෙමෙයි. බාගදා ඕකට සමහර විට මෙහෙම කරන්නත් පුළුවන් වේවි. භවනා කරලා ඉවරයක් වෙලා හිතින්ම පොඩ්ඩක් හිතට කිව්වොත් මේ වගේ වෙලාවේදී මගේ බලාපොරොත්තු තියෙන ආනාපානයේ දකින්න එකයි. මේ වෙලාවට මෙන්න මේ විදිහට වෙන එක නෙවෙයි කියලා සමහරක් විට හිත ඒක අහන්න එළබෙන්න පුළුවන්. සමහරක් හිතේ ඇතනම ගොඩක් වෙලාට අහන්න පුළුවන්. හැබැයි තරහින් කියන එක නෙමෙයි. මොනවා වෙන්නේ නෙයි. අර හිත ටිකක් හොඳට තැම්පත් වුණාට පස්සේ හිතට පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් කාරුණිකව එයා ඒක අහන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන්න එපා පළවෙනි පාරම කියපු ගමම මේක අහවි කියලා. එහෙම නොවෙන්නත් පුළුවන්. ඕ. නමුත් කීපතාවක් කරලා බලන්න. එහෙම වුණොත් ඒක අහන්න පුළුවන්. එහෙම එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම සාමාන්‍යයි. සමහර කාලවලදී කොහොම නමුත් අර ඉතින්ලා මම කිව්වා වගේ අර මෙහෙම පොඩ්ඩක් එකහතක් නලියනවා. ඕන ඇඟිල්ලක් පොඩ්ඩක් එහෙම හියන්න බලනවා. එහෙම නැත්නම් අරම කියනවා වගේ හිල්ලියක් යනවා වගේ එකක් පාරම් වෙනස් වෙනවා. අන්න එහෙම එකක් වෙන්න බලන්න පුළුවන්. අපි හිතමු අපි හිතමු මෙහෙම එකක් ඉතින් අර වුන් කරලා ඔබ ගමු නිකන් මාරයා ටෙස් කරනවා වගේ කියලානේ. අපි නේ කලබලන්න හදනවා කියනවා. එහෙමයි කරන්නේ. ඔව් කොහොම නමුත් ඒවට අකම්පිත වෙන්න ඕන මම හිතනවා. එහෙමයි. එතන දේ තමයි ඒවා එනකම්ම සිහිය කඩා ගන්න එපා. ඒ වගේ හදිසි ඔය වගේ දේවල් එන එක අපි ගමුකෝ ඇත්තටම අපිව මේක තුල තවමත් තවත් අපිව පරීක්ෂාවට ලක් කරනවා කියලා. මේ පරීක්ෂණය තුල මේ පරීක්ෂණ පරීක්ෂණ කාර්යය තුල අපි තාමත් පරීක්ෂාවට ලක් කරනවා මේ මේ දේවල් වෙනකොට අපි කොහොමද සිහියෙන් ඉන්නේ කියලා. ඒවට සාදර වෙන්න බලමු. ගන්න එපාම හිතන්න එපා ඒ විදිහට කෙලවුරන එක බාධාවක් හැටියට. බාධාවක් වගේ තමයි ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ ඉතින් අර මට අර එතනින් එහාට මට යන්න විදිහක් භාවනාව දිගටම කරගෙන යන්න. එහෙමයි හැබැයි මෙහෙමත් තියෙනවා. ඔව්. මම පිළිගන්නවා. ඉතින් භාවනාව තුළ ඕක ඔය විදිහට වෙන විදිහ ඉගෙන ගන්න එකත් භාවනාවේම තියෙන ඊළඟ අවධියක්ම තමයි. අපි හිතන්නකෝ කෙනෙක් කියනවා භාවනාදී හාමුදුරනේ නිින්ද යනවා කියලා. වෙන්න පුළුවන්. නිින්ද ගැන ඉගෙන ගන්නෙත් භාවනාවකින්ම තමයි. එතකොට මේ හැම එකක්මම අපි ඉගෙන ගන්න වෙලාවටයි කියන්නේ භාවනාව කියලා. ඒකයි මේකට පරීක්ෂණාකාරය කියන්නේ. ඉතින් අන්න ඒක හන්දා ඊළඟ වතාවෙදිත් ඔකට වෙන්න දෙන්න ඕන. ඔකට වෙන්න දෙන්න. එහෙම වෙන්න දීලා අර ආනාපානේ මුලින් ඉඳලා ළඟට දකින්නවා වගේම බවක් උපදින තේරෙවි. ඒ කෙලසින් ගිලිනකොට. ඒකත් එක්ක සම්පූර්ණයෙන් සිහියෙන් ඉන්න පුළුවන්කම තේරෙයි. එහෙම වුණා නම් එහෙම සමහර අයට කෙලේ උනන එක නැති වෙවි. අපි බලාපොරොත්තු වෙන පටන් ගන්නවේ පටන් ගැනීම සමහරක්ගේ අපරාධ කියලා ටිකක්වත් තිබුණා සීහින්වත් ඉන්න තිබ්බ නේද කියලා. එහෙමයි සාන්නාංශ. අවසරයි ස්වාමීන් වහන්සේ තව මට ගිය සතියේ නෙමෙයි ස්වාමීන් වහන්සේ කිව්වා සිටි සිටි කුසලය හරි සිටි. ආව්. නැහැ තාම වගේ කියලා මට ඒක චුට්ටක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන් ද ඒකේ තේරුම කොහොමද කියන්නේ? දැන් දැන් පීතමෝ මට මතක නෑ පුතේ මේ කොයි වගේ තැනකද ඔබ හැව්වේ කියලා. එනමුත් සවනහස මුලදිම මම කිව්වේ මට දැන් අර අර එළිය දැක දැක ඉඳලා ඉතින් අර ආනාපානියත් සංසිඳලා ඊට පස්සේ මට මුකුත්ම නොපෙනී ගිහිල්ලා මම නිකන් එක පාළු තැනකට වගේ ආවා. ඒකට මම ඉන්නකොට මට චුට්ටක් අර කම්මැලිකමක් දැනෙලා නිකන් පාළු වගේද කියලා ආ හරි ආ හරි හරි හරි එතකොට ඕකට අර උත්හාන කුසල උත්හාන කුසලයේ කියලා කියන්නේ තේරෙන හැටියට කියලා තමයි ඒ තැන ඇති කරගන්නට දැනට පුළුවනි ඒ තැනට වෙලා ඉන්න අමාරු ඒක හරියට ආනාපානය තේරෙන්නේ නැති කෙනාට අර සිතිවිලි එහෙට මෙහෙට යන කෙනෙක් හිටියනම් ඒ කෙනාට ඒ සිතිවිලිත් එක්ක ඔට්ටු නොවි ප්‍රශ්න හදාගන්නේ නැතුව ඒ දේවල් වලින් කරදර කරගන්නේ නැතුව ආනාපානයට එන්න පුළුවන්. හැබැයි හුස්ම පාද 1 2 බලා ගන්න පුළුවන් වෙන්නේ ආභවිත දුවන. එතකොට එයාට ඔය කියන අර උත්හාන කුසලයේ තියෙන උන්ට එයා ඇති කරගන්න විදිය දන්නවා. නමුත් ඒ ආනාපානයට වෙලාම පළපදියම් වෙලා ඉන්නේ කොහොමද කියන එක ආන් ඒකට කියන්න පුළුවන් තිති කුසලයේ කියලා. පිහිටන කුසලය. පිහිටන පිහිටන විදිය, පිහිටන ක්‍රමය. ආන් ඒක නොතේරෙන්න පුළුවන්. ආන් ඒ කාරණාවයි මම ඔය ප්‍රකට කරන්න උත්සාහ කළේ අර උත්තාන මාසයේ කියනවා ඉති කුසලයට වඩා කියලා. එතකොට අම්ම දැන් අපි උත්තාන කුසලේ නැවත නැවත නැවත නැවත වඩලා ඉගෙන ගන්න ඕන පළවෙනියෙන්ම මේකට ආවේ කොහොමද එන්නේ කොහොමද කියලා. උකිට සූත්‍රය තමයි ගාවි උපමා අඟුතර නිකාය 9. ඊට පස්සේ ඉගෙන ගන්න ඕන ඊළඟ එක මොකද්ද? දැන් උදාන කුසලයේ තියෙන එහෙනම් එතනට පැමිණිලා ඊළඟ කාරණාව අර තිති කුසලයේ කියන එකට යන්නේ කොහොමද? මේක පවත්වා ගන්න කොහොමද? පිටවා ගන්න යන්නේ කොහොමද? එහෙමයි ස්වාමීන් වහන්සේ සිතිවිලි ඉතින් ඒ දවස් එතන පහුගිය දවස්වල නම් සිතිවිලි එකකට එකක් නොගැලපෙන ඒවා ඔය පරණ ඒවා ආවා. නමුත් දැන් ඒව නැහැ. නමුත් හිත දුවනවා. නමුත් මම මට ඒක බාධාවක් නැහැ. මම ඉතින් මගේ භාවනාව මට හිත ආයි තැම්පත් වෙනවා. බලන්න සාමාන්‍ය ජීවිතය තුළ වුණත් කරන කියන කටයුතු කරනකොට අහසකුත් එකක් දේවල් කරනවානේ අඩුම තරම් ප්‍රශ් එක අල්ලන්න ඕන දකින්න දෙන්නට. ටැප් එක අල්ලන්න ඕන අරින්ටන. ටිකන අතට ගන්න ඕන කන්ටන. ඈ හැඳ අල්ලන්න ඕන කෑම බෙදා ගන්නටන. ඒ වගේ ඒ වගේ දේවල් වලදී අම්මා බලන්න පුළුවන් තරම් පුළුවන් තරමක් හොඳේ. පුළුවන් තරමක් ස්වාමීන් වහන්සේ ගිය සතියේ නම් වැඩ හරීම අවිවේකීව වැඩ තිබුණා. මට පොඩි කාල පරිච්ඡේදයකදී වැඩ ගොඩාක් ඉවර කරගන්න තිබුණා. මම ඇත්තටම සතියෙන් කරා. ඒ කාලයට වඩා ඉක්මනින් මම ඒ වැඩ ටික කරා. ඒ සමහර දවස්වලට මම සතියෙන් කියලා වැඩේ පටන් ගන්නවා. නමුත් වැඩේ ඉවර වෙනකොට මතක නෑ මම සතිය කරාද. ඔව්. මාසෙට මාසෙට මාස දෙකට අවුරුද්දට යනවාද? <laughs> සතියෙන් කරා පටන් ගත්තේ සතියෙන් ඒ වුණාට ඉවර වෙලා දන්නේම නෑ සතිය නෑ කියලා. එහෙම කියනවා. නමුත් ප්‍රශ්නයක් නෑ. ඔව් සතිය නෑ කියලා දැනගත්ත කියන්නකො. එහෙමයි. ඒක සතියක්. අන්න ඒක මේක විශේෂත්වයක්. ඒක තමයි. මට පස්සේ මතක් වෙන්නේ මම පටන් ගත්තේ සතියෙන්නේ අනේ දැන් සතිය නැති වුණානේ අමතක වුණානේ කියලා ඉතින් මට මතක් වෙනවා ඉතින්. එහෙම නෑ ඒ ඒක ඒක ඒ ඒ වෙලාව තුල ඒ මතක් වෙන්නේ ඒක තමයි සතිය. ඊතර තමයි ඇත්තටම අර උත්තාන කුසල වගේ තමයි. එතකොට අපිට ටික කුසල නෑ ඊට කලින් ඉඳලා. ටිහිල නෑ. උත්හානේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේම ඔව් බලන්න ඒක තුල සතිය ගිලිහින අවස්ථාවල් මොනවද බලන්න. ඒවා අතර පුළුවන් තරම් සතිය ගැට ගහ ගන්න පුළුවන් මොකක් හරි එකක් හදා ගන්න බලන්න. එතකොට කොහොමද ඔක කිට්ටු කරගෙන ඉන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට පුළුවන් කියලා. අපි අපි අපි විශ්වාස කරමාම මේ විදිහට සිහිය ඇති කරගන්න එක ගැන අපි සතුටු වෙන්න මේ විදිහට සිහිය පිටුවා ගන්න එක ගැන අපි සතුටු වෙමු. එතකොට අපිට සද්ධාාවක් ඇති වෙවි මේ කරන දේ තුලින් මෙන්න මේ විදිහේ දෙයක් කරනකොට මේ ඇති වෙන්නේ සිහිය තමයි කියලා අපි විශ්වාස ගන්න පටන් ගන්නේවි අවබෝධය තුලින්. පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන දැනට ඒ. ආ මේක හොඳ එකක්. හොඳයි. හොඳයි. බොහොම හොඳයි අතමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. රුවන් සරණයි බොහොම